දායකත්ව දේශනාව පවත්වන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුනා උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේදුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු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 එවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝති පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා අප තෝරාගත්තේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේහි 58 වෙනි සහ 59 වෙනි ගාථා දෙක. මෙම ගාථා දෙක ඊටාම වැදගත් කරුණු කීපයක් නිසා. කරුණු දෙකක් නිසා විශේෂයෙන්ම. මුල්ම කාරණේ තමයි ප්‍රදා මුල් කරුණ බුදුරජාණන් වහන්සේ යම් තැනක ඍජුවම කෙටියෙන් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වර්ණනා කරපු තැනක් තියෙනවද ඒ මේ ගාථාද්වේහි දෙවැනි කාරණේ නම් බෞද්ධයා කියන්නේ කවුද කියන කාරණය මෙම ගාථා ද්වයෙන් පැහැදිලි කරනවා. එම කරුණු දෙක නිසායි අප මේ ගාථා දෙක තෝරාගත්තේ. ශ්‍රද්ධාවන්ත ඒ වගේම ධර්මානුධම්ම ප්‍රතිපදාව අනුව තමන්ගේ ජීවිතයේ කොපමණ කාර්යබහුල වුණත් ගත කරන මේ පින්වත් පිරිසටත් ලෝවාසී ලංකාවාසී ජනතාවටත් මෙම ගාථා ද්වය ආශ්‍රයෙන් කරන මේ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් වෙනු ඇති කියා අපි විශ්වාස කරනවා. අපි බලමු මුලින්ම මේ ගාථා දෙකෙහි තේරුම. යථා සංඛාර දහානස්මෙන් උජ්ජිතස්මෙන් මහාපතේ පදුමං තත්ත ජායේත සුචිගන්ධං මනෝරමං මුල් ගාථාවෙන් අදහස් කරන්න උපමාවක් විස්තර කෙරෙන්න උපමාවක් දෙවෙනි ගාථාවෙන් ධර්ම කාරණයක් අපි බලමු මුල් ගාථාවෙහි තේරුම යථා සංඛාර දානස්මෙන් මේ පින්නතුන්ට සංඛාර කියන වචනේ ඇහෙනකොට වචන දෙකක් හුරුයි. එකක් තමයි වය ධම්මා සංඛාරා අනිච්චාවත සංඛාරා යන আদি තැන්වල ඇහෙන සංඛාර සංඛාර මාප්‍රන්න කයන්න සහිතව ලියන සංඛාර. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය වලින් හටගත් විනාශ වෙන සියලු විනාශ වෙන සියලු දේවල් වලට අපි කියනවා සංඛාර කියලා. නමුත් මෙම ගාථාවෙහි පින්වත්නි සංඛාර අල්ප ප්‍රාණ කයන්න. කයන්න බින්දුව කායන්න රයන්න. සංඛාර නෙමේ සංඛාර. සංඛාර කියලා කියන්නේ පාලි භාෂාවෙන් කුණු වලට, රබිෂ් වලට, ගාබේජ් වලට. එතකොට සංඛාර කියන්නේ මෙතන සංඛාර නෙමේ සංඛාර. දහාන කියලා කියනවා ගොඩට. ඒ කියන්නේ මෙතන මේ සංඛාර දහාන කියලා කියන්නේ කුණු කන්දකට. කුණු ගොඩකට. යථා සංඛාර දහානස්මෙන් උජ්ජිතස්මෙන් උජ්ජිතස්මෙන් කියලා කියන්නේ ගොඩ ගසන ලද ගොඩ ගැසී තිබෙන වීසි කරන ලද. කුණු වීසි කළාම කොයි වගේ තැනකද මහා පතේ මහා මාර්ගයක් අසල. මහා මාර්ගයක් අසල වීසි කරන ලද ගොඩ ගැසී තිබෙන කුණු කන්දක චිත්‍ර රූපයක් මේ පින්නතුන් මවා ගන්න. උජ්ජිතස්මෙන් මහා පතේ පදුමං තත්ත තත්ත ඒ ස්ථානයේහි පදුමං ජායේත පදුමයක් කියලා කියන්නේ පද්මයක් කියන්නේ නෙළුම් මලක් ජායේත හට ගන්නවා දැන් චිත්ත රූපේ සම්පූර්ණයි නේද මහා මාර්ගයක් අසල ගොඩ ගැසී තිබෙන කුණු ගොඩක කුණු කුණු කන්දක කුණු කුණු කන්දක් කියලා කියන්නේ දුර්ගන්ධය හැමන ස්ථානයක් කවුරුවත් කැමති නැහැ ඒ වගේ තැනක පද්මයක් නැත්නම් නෙළුම් මලක් පිපෙනවා. කොයි වගේ නෙළුම් මලක්ද? සුචි ගන්ධං මනෝරමං. සුචි ගන්ධ කියලා කියන්නේ මේ සිත් ඊටාම ආකර්ශනීය සුවඳකින් යුක්ත. මනෝරමං කියන්නේ සිත් පැහැර ගන්නා ලස්සන නෙළුම් මලක් පිපෙනවා. දැන් මෙතනම පේනවා පරස්පර බවක් නෙළුම් මලේ සහ කුණු ගොඩක. කුණු කන්දේ ප්‍රධාන ලක්ෂණය තමයි කුණු කන්ද දුර්ගන්ධය හමනවා. ළඟින්වත් ගන්න කැමති නෑ කෙනෙක්. හැබැයි ඒ කුණු කන්දේ පිපිලා තියෙන නෙළුම් මල හාත්පසින්ම වෙනස්. ලස්සනයි ඒ වගේම සුවඳ හමනවා. දැන් චිත්ත රූපේ සම්පූර්ණයි. ඒ උපමාව. ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ කියන වචනේ මේ පිනුතුණු දැන් දැනටමත් තේරුණා මේ සම්මා සම්බුද්ධ ශ්‍රාවකයෙක් ගැන වෙන්නේ නැති මේ කියන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒවං ඒ වගේම දැන් උපමාව මුලින් සඳහන් කළේ. ඒ වගේ සංඛාර භූත ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ. සංඛාර භූත අන්ධ භූත පුතුජ්ජන මේ වචන තුන මේ වෙනතුන් මතක තියාගන්න. මෙම ගාථා ද්වයෙහි සඳහන් කරන ප්‍රධානම වචන තුන ඇත්තටම ওই තුන. සංඛාර භූත, අන්ධ භූත, පුතුජන. එවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජනේ. ඒ වගේම තමයි සංඛාර භූත වූ, අන්ධ භූත වූ, පෘ탁ජන වූ ලෝකයා අතර අතිරෝචති පඤ්ඤාය අතිරෝචති කියන්නේ වඩා බබලනවා පඤ්ඤාය කුමකෙන්ද? ප්‍රඥාවෙන්. කවුද? සම්මා සම්බුද්ධ ශාවකෝ. බුද්ධ ශ්‍රාවකයා. දැන් ගාථා ද්වේ තේරුම නැවතත් මතක් කරනවා නම් මහා මාර්ගයක් අසල ගොඩ ගැසී තිබෙන දුර්ගන්ධය හමන කුණු කන්දක සුගන්ධවත් සිත් පැහැර ගන්නා සුළු නෙළුම් මලක් පිපෙනවා. ඒ වගේම තමයි අන්ධ වූ සංඛාර භූත වූ අන්ධ භූත වූ පුතඥයා වාසය කරන මේ ලෝකයා අතර ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බබලෙනවා. අනිත් අයට වඩා බබලෙනවා. ඒකෙන් පැහැදිලි මේ බුදුරජාණන් වහන්සේමයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් ගැන මේ වර්ණනා කළේ. ඊළඟට මේ ගාථා දෙකෙහි වැදගත් කරුණු දෙකක් සඳහන් කළානේ. ඊළඟට තුන්වෙනි වැදගත් කාරණේකුත් තියෙනවා. ඒ තමයි මෙම ගාථාව සවිස්තරාත්මකව මේ පිණුතුන් අධ්‍යයනය කළාම තේරෙනවා අපි නිකරුණේ කොහොමද අපි සංසාරය දික් කරගන්නේ? නිකරුණේ හේතු කිසිම වටිනාකමක් නැති හේතුවක් මත අපි කොහොමද සංසාරයේ දික් කරගන්නේ අපේ හිත දූෂණය කරගන්නේ හඬා වැටෙන්නේ ජීවිතයේ ප්‍රශ්න වැඩි කරගන්නේ කියන කාරණේ තුන්වෙනි කාරණේ වශයෙන් ගැඹුරෙන් මේ වචන වලින් ගම්ම වෙනවා ඊළඟට දැන් අපි පළමුවැනි ගාථාව නැවත විස්තර කිරීම අවශ්‍යයක් නැහැ අවශ්‍යතාවක් නැහැ. අපි දැන් දෙවෙනි ගාථාවේ තියෙන ප්‍රධාන වචන තුන අපි තේරුම් ගනිමු. මොනවද ඒ වචන තුන නැවතත්? සංඛාර භූත, අන්ධ භූත, පුතුජන. ධර්මදේශනාව දේශනා කරමින් යන අතරතුරේදී තවත් ප්‍රධාන වචන කීපයක් අපට ඒ විස්තර කරන්න සිදු වේවි. මෙතනදී දැන් මුලින්ම බලමු අපි සංඛාර භූත කියන්නේ ඇයි කියලා. දැන් සංඛාර මුල් ගාථාවෙන් මේ පිටුන් තේරුම් ගත්ත සංඛාර කියන්නේ මොනවටද? කුණු වලට. එතකොට භූත කියන වචනෙන් අදහස් කරන්නේ හටගත්ත. දැන් අපි දන්නවනේ අපේ ජීවිතේදී කවුරු හරි පදනමක් ඇද චෝදනාවක් කළාම ඒකට කියන මොන චෝදනාවද? අභූත චෝදනාව. හේතුව ඇයි? ඒක සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. හටගත්ත දෙයක් නෙමෙයි, සිදු වුණු දෙයක් නෙමෙයි. භූත කියන්නේ හටගත්ත. එතකොට මේ සංසාර චක්‍රයේ ගමන් කරන අපි මූලික වශයෙන් අපි හටගන්නේ මොන වගේන්ද? කුණු වලින්. දැන් භූත කියන්නේ හටගත්තනේ. සංකාර කියන්නේ කුණු. කුණු වලින් හටගත්ත. හැබැයි මෙතන කියන්නේ අර කුණු කන්දේ තියෙන කුණු නෙමෙයි. දැන් මුල් ගාථාව භෞතික උපමාවක්. ස්වභාවද අපි පරිසරයෙන් ගත් උපමාවක්. දෙවැන්න මනෝවිද්‍යාත්මකයි. දෙවැන්න මනෝවිද්‍යාත්මකව කරන විග්‍රහයක් පුද්ගලයා ගැන. අන්න ඒකයි වචනේ. පුද්ගලයා ආත්මේ මමත්වයේ අපි ගැන කරන විග්‍රහයක්. එතකොට සංඛාර භූත කියන්නේ කෙලස් නැමැති කුණු වලින් හටගත්ත. දැන් මෙතනදී අපි දන්නවා මේ පින්තුන් මෙතනදී මේ කර්මය ගැන ඉගැන්වීම අදාළයි. අපි දන්නවා කර්මය නිසානේ අපේ සංසාර ගමන සිද්ධ වෙන්නේ. කර්මය නිසා ඍජුවම වෙන්නේ කොහොමද? අපි අතීතයේ හිතපු తත්වය ගැන අපි පැහැදීමක් නැහැ. ඕනෑම කෙනෙක් ලෝකේ පොහොසත්ම කෙනාගෙන් ඇහුවත් කියයි ඊයේ ගැන තියෙන්නේ කලකිරීමක්. අද ගැන මේ සතුටක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ අද මහන්සි. හෙට දිනේදී මොනවා වේද දන්නේ නැහැ. ඊයේ ගැන කනගාටුවක් අද මහන්සි හෙට අවිනිශ්චිතයි. ලෝකේ පොහොසත්ම කෙනාට කතා කළොත් මම නොයේ රටවල ඇමරිකාව වගේ රටවල වාසය කරන රටවල වල ඇහුවාම පොහොසත් මිනිසුන්ට කිව්වහමත් කතා කළාමත් ඒ අය ජීවිතය ගැන දකින්නේ ওই විදිහට. ඊයේ ගැන සතුටක් නැහැ. අද හරිම මහන්සි. හෙට මොනවා වේද දන්නේ නැහැ. ඕක තමයි රටාවක්. ওই රටාව ගැන පසුව තවත් ධර්ම පාඨවලින් අපි විස්තර කරනවා. දැන් මෙතන මේ සංඛාර කියන එකෙන් දැන් කර්මයෙන්නේ ලෝක අපේ ජීවිතයේ සංසාර ගමන සිද්ධ වෙන්නේ. අපි නැවත නැවතත් භවයට මේ භව ගමනේදී නොඑක් જાතීන් වලින් අපි ආයෙත් එනවා. ඒ එන ගමනේදී දැන් කර්ම රැස් වෙන්නේ කොහොමද? කර්මය නිසා කොහොමද සංසාරේ දික් වෙන්නේ? දැන් මේ පින්තුන් දන්නවා මේ පින්කම් කරන්න කියනවා. නේද? පුණ්‍ය කම්ම, පාප කම්ම. පාප කම්ම කිව්වහම පව්. මේ කයෙන් වචනෙන් සිතෙන්. දැන් කර්මය නිසා සංසාරේ දික් වෙනවා නම් දික් වෙනවා. ඊය වගේම කර්ම කියලා කියන්නේ හොඳ නරක දෙකම නම් පින් නිසා සංසාරය කර්ම නිසා සංසාරය දික් වෙනවා නම් කර්ම කියලා කිව්වම හොඳ නරක දෙකම නම් එතන හොඳ කර්ම නිසා සංසාරය දික් වෙනව නේද? නමුත් ඇයි නමුත් ඇයි බුදුරජාණන් වහන්සේ අපිව උනන්දු කරන්නේ හොඳ කර්ම කරන්න කියලා? හේතුව තමයි සංසාර ගමන කවදා කෙලවර වෙයිද කියලා නිශ්චිත බවක් නැහැ. ඒ අවිනිශ්චිත බව නිසාම ගමන යනකම් මේ සුරක්ෂිතව අපි ඉන්න ඕනේ. ඒකට හරියට දුර මාර්ගයේ දුර ගමනාන්තයකට යන මේ පින්නතුන් ගමන් කරන වාහනේ ආරක්ෂාව ගැන විශ්වසනීයත්වය ගැන සහතිකයක් තියෙන්න ඕනේ. ඉන්ධන අවශ්‍යයි. ඊට අවශ්‍ය මාර්ගෝපකරණ අවශ්‍යයි. නැත්තම් ගමන යන්නට සිද්ධ වෙන්නේ නැහනේ. ඒ නිසා තමයි හැකිතරම් ඉක්මනින් සසරෙන් එගොඩවන්නට අදිෂ්ඨාන කරගන්න ඕනේ. හැබැයි කවදායක සිද්ධ වේද කියලා කියන්න දන්නේ නැති නිසා අවස්ථාවක් ආවොත් බුදු කෙනෙක් හමු වේ හෝ වේවා එහෙම නැත්නම් පුරාකෘත පුණ්‍ය මහිම නිසා හෝ වේවා සංසාර පාරමිතාවන් නිසා හෝ වේවා අවස්ථාවක් ආවොත් එහෙම මේ කෙලෙස් නැති කර ගැනීමේ අවස්ථාව අපි විවෘතව තියාගන්න ඕනේ. කවුද දන්නේ බුදු කෙනෙක් පහළ වෙන වෙලාවකදී අභව්‍ය ස්ථානයක අපායগামী වෙලා හෝ වේවා තිරසංගත ආත්මයක හෝ ගිහිල්ලා හිටියොත් එහෙම අවස්ථාව තිබුණාට ඒ කියන්නේ පරිසරයේ තිබුණාට අවස්ථාව නැති වෙනවා. ඒ නිසා තමයි හැම විටම පරිසරය සකස් කරගෙන තියාන ඕන ඉන්න ඕන සංසාර ගමනේ. ඒ නිසා තමයි මෙතන අතිරේකව මා සඳහන් කළේ පින්පව් දෙකම කර්ම. කර්මයෙන් සසර දික් වෙනවා. හැබැයි පාප කර්මයෙන් නිසා සසර ගමනේදී අවුලකටපත් වෙනවට වඩා ආරක්ෂාව නැති වෙනවට වඩා ඒ නිවන් අවබෝධ කරගන්න ආතුරු සංසාර ගමනේ සුරක්ෂිතව ඉන්න ඕන නිසා පින්කම් කරන්නේ. හැබැයි අපි බොහෝ විට අපේ ලෞකික ජීවිතයේදී නරක අරමුණකින් කරන දෙයක් විතරක් නෙවෙයි හොඳ අරමුණකින් කරපු දෙයක් නිසාත් අපිට හිත දූෂණ වෙලා දූෂණය වෙන වෙලාවල් තියෙනවා. ඇතැම් අවස්ථාවල පින්කමක් කරලා අවසන් වෙනකොටත් කෙලස් ඇති වෙන්න පුළුවන් කෙනෙකුගේ. ඇයි? මාන්නේ නිසා, පටිඝ සංඥාව නැත්නම් නුරුස්නා බව නිසා, අනිත්‍යයේ වර්ණාව නොලැබීම නිසා, එහෙම නැත්නම් චෝදනා නිසා, මේ වගේ දේවල් නිසා අඩුම තරමේ කෙලස් ගත්තයින් පස්සේ බොහොම සියුම් මානසික තත්වයක් වන පටිඝ සංඥාව නැත්නම් අපි කියන්නේ sense of resistance. එහෙම නැත්නම් නුරුස්නා බව හෝ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකත් ක්ලේශයක්නේ. එතකොට හැම විටම බොහෝ විට පෙන්වන්නේ අපේ මේ ඇතිවන චිත්ත වීති. චිත්ත වීති නැත්නම් මේ thought patterns. චිත්ත වීති ගමන් කරනකොට ඒ චිත්ත වීති තුළදී ක්ෂණිකව බොහෝ විට අපට සිද්ධ වෙන්න පුළුවන් මේ පාපකාරී සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. මේ හොඳ සිතුවිලට වඩා මේ පාපකාරී සිතුවිලි හිත වටන සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ සියුම් විදිහට විග්‍රහ කළේ සංකාර භූත කියලා. අපට පින්බලය නිසා මේ පින්නතුන් මනුෂ්‍යාත්මභාවයක් ලබාගෙන තියෙනවා. හැබැයි ලබාගෙන තිබුණට මේ පින්නතුන්ගේ දෛනික ජීවිතේම චිත්ත වීති ඇති වෙන හැටි පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. සිතුවිලි ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ සිතුවිලි තුලදී දවසක් ඇතුළත අපි හිතමු අපි උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා රෑ නිින්දට යන අතරතුරදී ප්‍රායෝගිකව කරන්න බැරි වුණත් අපි හිතමු අපි නාම ලේඛනයක් හදනවා කියලා ඇති වෙච්ච හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි වැඩි ප්‍රමාණයක් ඇති වෙලා තියෙන්නේ නරක සිතුවිලි. හිත කනගාටුව, අපේක්ෂා භංගත්වය, තරහව, ක්‍රෝධය, නුරුස්නා ගතිය, දුක, කනගාටුව අසරණකම ඔය වගේ සම්බන්ධ සිතුවිලි තමයි වැඩිපුර ඇති වෙන්නේ. ඒ නිසා තමයි ඒ ඒ වගේ සිතුවිලි ඇති වෙනකොට ඊළඟට මොකද වෙන්නේ දෛනික ජීවිතේදී අපි. අපි බොහෝ විට කරන දෙයක් තමයි ආයෙනම් මට මෙහෙම වෙන්න එපා කියලා හිතනවා. ඇයි ඒ? නැවතත් අර මුලින් කිව්ව කාරණේ. අපි හිතන රටාවක් තියෙනවා. ඊයේ ගැන සතුටක් නැහැ. ඊයේ ගැන මදි අපට සතුට. අද නම් හරි මහන්සි. හෙට මොනවා වේද දන්නේ නැහැ. ඔය අනුව හිත ක්‍රියාත්මක වෙන හින්දා ඔන්න ඔය මානසිකත්වය නිසා අපිට බොහෝ විට ඇති වෙන්නේ මනසේ දූෂිත සිතුවිලි. ඒ දූෂිත සිතුවිලි තමයි සතර සංකාර. ඒවා කුණුනේ එතකොට. ඒ නිසා සිත දූෂණය වෙනවා. ඒ සංකාර භූත ලක්ෂණය නිසා තමයි මනසේ අපට ඇතැම් විට පින් බලය කොච්චර තිබුණා පාරමිතා පුරාගෙන හිටියත් ඇතැම් අවස්ථාවලදී අතීත බුදු බුද්ධ ශාසනවලදී එහෙම නැත්නම් මාර්ගඵලලාභී උතුමන්ගේ අභිමුඛයේදී සසර දුක්ඛිත සසරෙන් එගොඩවන්නට තිබ්බ අවස්ථාවපර නැති වෙන්නට ඇති. ඒකට හේතුව මොකද දන්නවද? පින්බලයේ තිබුණත් පරිසරයේ සූදානම් තිබුණේ මේ මානසික පරිසරේ අපර තිබුණේ නැති හින්දා. ඒ නිසා මේ සංකාර භූත කියන්නේ අපි ස්වභාවිකව අපි ඇති වෙලා තියෙන්නේ කෙලස් නැමැති කුණු වලින්. දැන් අපි දන්නවනේ තවත් ඊට සමාන වචන මේ පිටුතුන් අහලා තියෙනවා ධර්ම දේශනාවලදී බණ පොතේදී Taman බණ පොත් කියවනකොට ධර්මයේ ප්‍රගුණ කරනකොට මේ ක්ලේශ කියන වචනේ අහලා තියෙනවා කෙලස්. ඒ කියන්නේත් කුණුනේ. ඊළඟට ආශ්‍රවය ගැන අහලා තියෙනවා ආසව නේද? රහතන් වහන්සේට අපි කියන්නේ ක්ෂීණාශ්‍රව. මේ ආශ්‍රවයන් මේ මේ ක්ෂය කරපු කෙනා නිසා. අපි නිරන්තරයෙන්ම අපේ මනස මේ කෙලස් වලින් ගලාගෙන යන එක ප්‍රවාහයක් වගේ. ඒක දැන් උදාහරණයක් වශයෙන් ගත්තම ආශ්‍රව කියන වචنين හොඳට තේරුම් ගන්න පුළුවන්. ශ්‍රව ශ්‍රව කියලා කියන්නේ ලික්විඩ් වගේනේ ගලාගෙන යාම. ආශ්‍රව කියන්නේ ඒක ෆන්ක්ෂනල් නැත්තම් ක්‍රියාත්මක වීම. නිරන්තරයෙන්ම කෙලස් ගලාගෙන යනවා අපේ සිතේ මමත්වයේ තුල අපේ సంతානය තුල. එතකොට ඒ නිසා එසේ කෙලස් සිතුවිලි වල ප්‍රතිශතය වැඩිද ඒ නිසාම අර සසරට ගෙන යන්නට සිදු කරන දූෂිත කර්ම එහෙම නැත්නම් නරකම කර්ම ශක්තියත් ඒ ආශ්‍ර මතකයත් ඒ ආශ්‍ර පුරුදුත් අපට ඇති වෙනවා. මොකද සංසාර ගමනේදී පින්වත්නි අපි අරගෙන යන්නේ තුනයි. කොච්චර දේවල් තිබුණත් මොනවද? අපි අරගෙන යන්නේ මේ කර්ම ශක්තිය, කර්මික එනර්ජි. ඒ වගේම මතකය, මෙමරීස්. ඊළඟට පුරුදු අපේ තියෙන පුරුදු uh, habits. ওই තුන පොඩි බැඳගෙන අපි අරගෙන යනවා. බොහෝ විට සංඛාර භූතයන්ෙන් අදහස් කරන්න හේතුව උකයි අපි. සංඛාර භූත සාමාන්‍ය ලෝකයාගේ එතන මුල් ලක්ෂණයක්. මොකද්ද? සංඛාර භූත. දෙවැනි කාරණේ තමයි අන්ධ භූත. අන්ධ භූත යනුවෙන් ලෝකයා සාමාන්‍ය ලෝකයා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න හේතුවක් තියෙනවා. දැන් අන්ධ කියලා කියන්නේ පියවියස් නොපෙනීමනේ නේද? මෙතනදී අන්ධ කියලා කියන්නේ යථාර්ථයට අපි අන්ධයි. අපි යථාර්ථයේ ඉදිරියේ අන්ධයි. දැන් යථාභූත ඥාන දර්ශන කියන වචනේ මේ පිටුතුන් අහලා තියෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. To see things as they truly really are. යථාභූත ඥාන දර්ශනය. හැබැයි අපි කොච්චර දුර්වලද කියනවා නම් අපේ දර්ශනය අපිට ඇත්ත ඇති සැටියෙන් දකින්න තබා ඇහැට පේන දේත් එක එක වෙලාවට එක එක විදිහට පේන්නේ. කොච්චර වෙනසක් තියෙනවද ඒකවල? we can't even see things as they appear to be. ඒ කියන්නේ ඒවා පේන ස්වરૂපෙත් අපට පේන්නේ එක එක වෙලාවට වෙනස් වෙලා. පුතුජන වචන විස්තර කරන මායක විස්තර කරන්නම්. දැන් බලමු මෙතන මේ දෙවෙනි වචනේ. ඊළඟට මොනවද? අන්ධ භූත. යථාර්ථය ඇත්ත ඇති සැටියේ නොපෙනීමයි අපිට තියෙන්නේ. ඒකට හොඳ උපමාවලින් අපිට ගන්නට පුළුවන්. ඇයි අපි අන්ධ භූත වෙන්නේ? අන්ධ භූත වෙන්නේ ඇත්ත ඇති සැටියේ නොපෙනෙන්නේ පින්වත්නි. අපි හැම විටම අපේ ජීවිතය දිහා, අපේ ශරීරය දිහා, අපේ පරමාර්ථ දිහා, ඒ වගේම ලෝකයේ දෙසා අපි බලන්නේ ආශාව මුල් කරගෙන. යම්කිසි ආශාවක්, පරමාර්ථයක් තියාගෙනයි බලන්නේ. ඒ එහෙම බලනකොට අභ්‍යන්තර సంతානයේ තියෙන ආශාවන් පදනම් කරගෙන බලනකොට පේන්නේ අර ආශාව අනුවයි පෙනෙන්නේ. දැන් බඩගිනි වෙලාවේදී කෑමක් දිහා බැලුවාම ඒක ලෝකේ හොඳම කෑම කියලා පෙනෙන්නේ. හේතුව ඇයි? බඩගිනි නිසා, කුසගිනි නිසා. ඒ කෑම බඩගින්න නිවාගෙන පෑකින් දෙකකින් ඒ කෑම දිහා බලනකොට අර බඩගිනි වෙලාවේදී කුසගින්න තිබ්බ වෙලාවේ දැක්ක විදිහට අපට ඒ කෑම පෙනෙන්නේ නැහැ. එතනදී අපි ඒ කෑමෙත් කෑමට දෙන වටිනාකම වැලියු එක වටිනාකම අපි අඩු කරනවා. ඇයි අඩු කරන්නේ එතනදී? කුස පිරලා හින්දා. පිපාස වෙලාවේදී මේ සාමාන්‍යයෙන් බොන්නේ නැති තැනකින් හරි වතුර බොනවා. පිපාසය සංසිඳුණාට පස්සේ අපි හොඳම වතුර තෝරගන්න කිව්වොත් එහෙම පස්සේ බොන්න හරි එක බ්‍රෑන්ඩ් එකක් දෙන්නොත් එහෙම අපි හොඳම වතුර එක තමයි තෝරාගන්නේ පස්සේ අරන් ගිහිල්ලා බොන්න. හැබැයි පිපාසය ඇති වුණු වෙලාවේදී මේ සැකයක් තිබුණත් පිපාසය නිසා බොනවා. ඒකයි යකි අන්ධ භූත කියන්නේ. යථාර්ථය අපට පේන්නේ නැහැ. පේනනවා. පේන්නේ අපට අපිට අවශ්‍ය විදිහට අපි බලන්නේ. එතනත් තවත් ගැටලුවක් එනවා. අවශ්‍ය විදිහට පේන්නේ නැති වුනහම එනවා තරහව. නුරුස්නා බව. අර මම සඳහන් කළේ පටිඝ සංඥා කියන්නේ පටිඝ සංඥාව කියන තරහවේ සියුම් අවස්ථාව. එය කොච්චර සියුම්ද කියනවා නම් මුළු ජීවිත කාලයම භාවනානු යෝගීව සිටි තාමත් මාර්ගඵලාදී ලබා ගත්තේ නැති මහා ස්වාමින් වහන්සේ නමකට පවා පටික සංඥාව ඇති වෙන්න පුළුවන්. ඒ මොකද ඒ sense of resistance නැත්තම් නුරුස්නා ගතිය අපට ඇති වෙනවා. ඒ නුරුස්නන් නුරුස්සන් නැත් ඇයි අපි රුස්සන් නැත්තේ? රුස්සන් නැති වෙන්නේ අපට අවශ්‍ය විදිහට තමන්ගේ ශරීරය, තමන්ගේ ජීවිතය, ලෝකය, පරිසරය නොපවතන නිසාත් අපට ඇති වෙන ද්වේෂයක් තරහක් ඇති වෙනවා. ඒ ඒ හැබැයි ඒ ද්වේෂය තරහව ඇති ලෝකෙත් එක්ක ගැටෙන්න හේතුව වරද පින්නවත්නේ ලෝකේ නෙමෙයි. වරද තියෙන්නේ අපේ සිතේ. අපි මේ ගැටීම ඇති කරගන්නේ. ඒ ගැටීම ගැන පුතුජන වචනේ විස්තර කිරීමෙන් අනතුරුව මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එතනදී යථාභූත ඥාන දර්ශනයේ තියා අපට ලෝකේ උදේ දැක්ක දේ අපි දවල්ට දකින්නේ වෙන විදිහකට. ඒක පොදුවේ අපි හැමදෙනාට පෞල් ජීවිතයේදී අධ්‍යාපනික ශිෂ්‍ය ජීවිතයේදී හැමතැනකදී එහෙම. නැත්නම්වට ගුරුවරයා ගොඩාක් සැර කෙනෙක් වුණාම මේ ශිෂ්‍යෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඒ ගුරුවරට අකමැති වෙනවා. හැබැයි ඒ ගුරුවරයා හොඳා හුඟක් හොඳින් ශිෂ්‍යාව පුරුදු පුහුණු කරලා හොඳට උත්තර ලියුවට පස්සේ හුඟක් ලකුණු දුන්නාට පස්සේ අනේ මේ අපේ ගුරුතුමී ගුරුතුමා සැර වුණාට මට ආදරෙන්නේ කියලා තියෙන ලකුණු ගොඩාක් දුන්න මට ආද. මතේ වෙනස් වෙනවා. ඒ ගුරුවරයා ආපහු නැවත ලකුණු අඩුවෙන් දුන්නොත් එහෙම කලින් වතාවේ දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කලින් වතාවේ දුන්න විදිහට ඒ ගුරුවරයා මට ලකුණු 100ම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා එතනින්. ඒ අපේක්ෂාව සිද්ධ නොවෙනකොට ඔන්න ආපහු නුරුස්නා ගතියක් එනවා ගුරුවරයා ගැන. හැමදේම එහෙමයි. පෞල් ජීවිතයේදී ස්වාමියා බෙරිඳ අතර ව්‍යාපාරික ස්ථානයකදී අපි ලෝකයේ ගැටෙනකොට හැමතැනම එහෙමයි. පටික සංඥාවට අපි යොමු වෙනවා. ඒ හේතුවම තමයි අපි ලෝකයා එක්තරා විදිහකට පවතින්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය සමහරට උඩුහිතෙන් නෙමෙයි සබ්කන්ෂස් නැත්නම් අපි යටිහිතෙන් අපි ප්‍රාර්ථනා කරනවා. උඩුහිතෙන් නොකියුවත් ඇතැම් වෙලට උඩුසිතට නොතේරුණත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ විදිහට. ඒක නොවෙනකොට සිද්ධ නොවෙනකොට අපට එනවා විශාල කනගාටුවක්. කනගාටුවත් එක්කමත් එනවා තරහව එනවා. ඒ නිසා ඒක අන්ධ භූත කියලා අදහස් කළේ දැන් පැහැදිලිනේ පින්නතුන්ට සංකාර භූත කියන වචන පැහැදිලි අන්ධ භූත කියලා බුදුහාමුදුරුව අපි වගේ සාමාන්‍ය අයට හඳුන්වන්න හේතුව. තුන්වෙනි වචනය මේ පිණුතුන් වඩාත් හොඳින් දන්නා වචනයක්. ඒ තමයි පුතුජන. දැන් ජන කියලා කිව්වහම මිනිස්සු. තිරිසන් සතුන්ට ප්‍රතිවිරෝධීව ගත්තාම ජනතා කියලා කියන්නේ මිනිසුන්ට අපිට. එතකොට පුතුජන. දැන් අපි ගමේ ගොඩේදී අපේ එදිනදා ව්‍යවහාරයේදී කතාබහේදී අපි කියනවා පුහුදුන් ලෝකයා කියලා. පුහුදුන් ලෝකයා කියලා කියන සුද්ධ සිංහල වචන නැත්නම් ඒ පෘථජන ලෝකයා. මේ දැන් බලමු සංස්කෘතෙන් මිශ්‍ර සිංහලෙන් පෘථග්ජන කියනවා. සිංහලෙන් සුද්ධ සිංහලෙන් පුතු පුහුදුන් කියනවා. පාලියෙන් කියන පුතුජන කියලා. මෙතන ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් ඉංගියක් දෙන්න පුළුවන්. දැන් ජන කියන්නේ පුද්ගලයෝ, ජනතාව. පුතු කියලා කියන්නේ පින්වත්නි විවිධ අපි උදේ හිතපු එක නෙමෙයි දවල්ට හිතන්නේ. දවල්ට හිතපු දේ නෙමෙයි රැයට හිතන්නේ. එකම දේ ගැන අපි තීරණ పూర్ව නිගමන සහ නිගමන ගන්නවා. අපි දේවල් ගැන තීරණ ගන්නවා decisions. ඒ වගේම పూర్ව නිගමන સિદ્ધ කරනවා assumptions. ඒ වගේම මේ නිගමන කරනවා conclusions. ওই දේවල්නේ අපි දිගටම කරන්නේ මුළු ජීවිතේම. උදේගත් තීරණය නිගමනය පූර්ව නිගමනය හවස් වෙනකොට අපි වෙනස් කරනවා. ඊට හේතුව ඒ නිගමනයේ තීරණය ගන්නා වෙලාවේදී තිබුණ අවබෝධය මත තමයි අපි ඒ තීරණය ගත්තේ. ඇතැම් අවස්ථාවල වැඩි වෙලාවක් යන්නේ මිනිත්තු ගණනාවකදී අපට වෙනත් බුද්ධියක් ඉහළ මට්ටම වෙනස් විදිහකට ඒක පෙනෙලා අර ගත්ත තීරණය අපි වෙනස් කරනවා. ඇතැම් විට ගත්ත තීරණ නිගමන ආදී අවුරුදු ගණනාවක් තිස්සේ තියාගෙන ඉන්නවා. තියාන ඉඳලා තමන්ගේ පරමාර්ථයට අනුව අර වස්තුව හෝ පුද්ගලයා පවතින්නේ නැති වෙනකොට ඒ පුද්ගලයා වස්තු ගැන වස්තුව ගැන අපි වෙන නිගමනයක් කරනවා. එතනත් අර ආපහු තියෙන්නෙම ආශා බලාපොරොත්තු අනුව තමයි අපි නිගමන තීරණ පූර්ව නිගමන ගන්නෙ. ඔය සංකාර භූත අන්ධ භූත පුතුජ්ජන ඔය වචන තුනේදීම ඔයට අභ්‍යන්තරයේ යටින් පදනම් වෙලා තියෙන පින්වත්නි අපේ ආශා බලාපොරොත්තු අපේක්ෂාවන්. ඒතර පුතුජන ලක්ෂණයේදී අපි ඒ තීරණ වෙනස් කරනවා. විවාහ ජීවිතයේදී හෝ වේවා ව්‍යාපාරික ස්ථානයේදී හෝ වේවා පෞද්ගලික ජීවිතයේදී සමාජ ජීවිතයේදී ආර්ථික ජීවිතයේදී හැම තැනකදීම ජීවිතයේ නොයෙක් ස්තර තියෙනවා පැතිකඩ තියෙනවා ඒ හැම තැනකදීම අපි මේ යහළු වෙනවා තරහ වෙනවා ආලයෙන් ආදරයෙන් ප්‍රේමෙන් රාගයෙන් බැඳී ඉඳලා ඊළඟ මොහොතේදී රණ්ඩුවට වෛරයට, කෑ ගැසීමට ලක් වෙනවා. ඒක තමයි ඒට හේතුව තමයි මේ පුතුජන ලක්ෂණය. ධර්මානුකූලව ගත්තොත් එහෙම අපි මම සඳහන් කළා වගේ අර දන්ද භූත ලක්ෂණයේ විතරමට සඳහන් කළා වගේ පුතුජන ලක්ෂණය සඳහන් කරන්න තියෙන්නේ අපි අර ආශා බලාපොරොත්තු ඉටුවීම පරමාර්ථය කරගෙන තමයි ලෝකෙ දිහා බලන්නේ. පුද්ගලයෙක් මුලින්ම හම්බ වුණාට පස්සේ යාළුවෙක් හමු වුණාට පස්සේ සමහර වෙලට අලුතෙන්ම හම්බුණු යහළුවා තමයි හොඳම කෙනා වෙන්නේ. හැබැයි ඒකේ තියෙන රටාවක් අපේ පැටර්න් එකක් තියෙනවා. ඕක හඳුනාගත්තා නම් තේරුම් ගන්න පුළුවන් මම හොඳම යාළුවා කිව්වේ මේ දැන් ඉන්න යාළුවාට විතරක් නෙමෙයි. පෙරත් හිටපු බොහෝ යාළුවන්ට මම හොඳම යාළුවා කිව්වා. ව්‍යාපාරිකේ ව්‍යාපාරික අයිතිකාරයා විදිහට මගේ හොඳම සේවකයා කියලා මම කෙනෙකුට කිව්වා. හැබැයි දැන් තවත් හොඳම සේවකයෙකුත් ඉන්නවා. එතකොට සේවය සේවාස්ථානයේ ඉන්න කෙනත් තමන්ගේ ස්වාමී ස්වාමියාට හොඳම ස්වාමියා කියලා කිව්වා. හැබැයි ඊට පෙරත් හොඳම ස්වාමියා කියලා කියලා තියෙනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ ඒ ව්‍යාපාරික ස්ථානය අනුව රැකියාව අනුව තියෙන කාර්යභාරය අනුව ඒ දේවල් අනුව ලැබෙන ප්‍රතිලාභ ඒ වගේ දේවල් අනුව හැම දෙයකදීම අන්‍යෝන්‍ය වශයෙන් අපි පුද්ගලයෝ දෙන්නෙක් අතර හෝ වේවා සමාගමක හෝ වේවා යහළුවෝ දෙන්නෙක් අතර වෙන එකක් තියා පොඩි ළමයි දෙන්නෙක් අතර පවා වේවා එහෙම නැත්නම් අවුරුදු 90 100 ගේ වැඩිහිටියෝ දෙන්නෙක් අතර හෝ වේවා ඒ අය අතර අපි යටිසිතේ බලාපොරොත්තු වෙනවා මෙයා මගේ යාළුවා ඔබ මට ඕන විදිහට ඉඳී කියලා. එහෙම නොවෙනකොට තමයි මේ කනගාටු ඇති වෙන්නේ. ඒකට දැන් වයසත් වයස්ගත වීමත් ඕකට බලපානවා. ඇතැම් අවස්ථාවලදී දෙන්නෙක් ගත්තට පස්සේ දෙන්නට දෙන්න කලින් වගේ පෙනෙන්නේ නැතුව යනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් රූපේ වෙනස් වෙලා නිසා ඒ නිසා කනගාටුවෙන් ඉන්න වෙලාවල් තියෙනවා. සම්බන්ධය නැති වෙනවා. ඊට හේතුව මොකද? පුද්ගලයෙක් අපි ආශ්‍රයයටපත් වෙනකොට හිතනවා කායිකව මට කැමති විදිහට මේ පුද්ගලයා ලස්සනට ඉඳීවි. ආකල්ප මේ වශයෙන් ගත්තාමත් මගේ ආකල්ප වලට ගැළපෙන්න මෙයා මෙහෙම ඉඳීවි. හැබැයි ඒ තවත් කර්ම චක්‍රයක් නේද පින්වත්නි. දැන් ඒ අවස්ථාවේදී අපි හිතන්න පුළුවන් නම් මම ගැනත් අනිත් අය එහෙම හිතනවා ඇති කියලා. එතකොට අර ඇති වෙන මේ පටිඝ සංඥාව මේ sense of resistance ඒක අඩු වෙලා යනවා. දැන් ඊළඟට බලමු දැන් ඔන්න වචන තුන මූලික වශයෙන් මම විස්තර කළා. නැවතත් මතක් කරනවා නම් මුල සිට මහා මාර්ගයක් අසල ගොඩ ගැසුණු දුර්ගන්ධය හමන කුණු ගොඩක සුගන්ධවත් ලස්සන නෙළුම් මලක් පිපෙනවා. ඒ වගේම තමයි මේ ලෝකෙත් ඉන්නවා පොදුවේ ගත්තාම ජනතාව වැඩි දෙනෙක් සංකාර භූත, අන්ධ භූත, පුතුජන කියන ලක්ෂණ තුනෙන් යුක්තයි. ඊළඟට බලමු අන්ධ භූතේ පුතුජනේ අතිරෝචති පඤ්ඤාය මේ සම්මා සම්බුද්ධ ශාවකෝ අර වගේ ලක්ෂණ වලින් යුක්ත බහුතර බහුතරයක් ඉන්න ලෝකයේ අවුද සංඛාර භූත අන්ධ භූත පුතුජන ලක්ෂණ තුනෙන් යුක්තව බහුතරයක් සිටින ලෝකයේ සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා අතිරෝචති අනිත්‍යයට වඩා බබලනවා කුමකින්ද පඤ්ඤාය ප්‍රඥාවෙන්. ඊතුරු ධර්මදේශනා ඊතුරු කාලය අපි මේ යොදාගෙන මේ ප්‍රඥාව ගැන සඳහන් කරන්න. මොකද පඤ්ඤා අතිරෝචති පඤ්ඤාය ප්‍රඥාවෙන් තමයි අනිත් අයට වඩා බබලන්නේ. ඒ ප්‍රඥාව කියන වචනේ අපි නිරන්තරයෙන්ම අහලා තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් wisdom ප්‍රඥාව ගත්තාම හැම වෙටම ඒක ආගමික ආගමේදී ආධ්‍යාත්මික වචනයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. බුද්ධිය ඥානෙ වගේ දේවල් වලට වඩා ප්‍රඥාව පහළ වේවා කියලා නෙවෙයි ප්‍රාර්ථනා කරන්නේ කෙනෙකුට නේද? ඥානය පහළ වේවා, බුද්ධිය පහළ වේවා කියනවට වඩා ප්‍රඥාව පහළ වේවා කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ පාරමිතාවක් නේ. ඒ වචනේ හැදලා තියෙන්නේ කොහොමද? ඒක හැදලා තියෙන ප ඥා. ඥායන්ෙන් හැම වෙලෙම අදහස් කරන්නේ සංස්කෘත පාලි භාෂාවල මේ දැනීම කියන එක. මේ එතකොට ඥා කියලා කියනවා අපි ලියනකොට මේ සංස්කෘත සාමාන්‍ය පාලියෙන් ඥාන ඥායන්න සංස්කෘත නම් ඥායන්න ඒ නිසා ඒක වචනේ මූලයෙන් තමයි ඉංග්‍රීසියෙන් නොවින් කියන එක හැදලා තියෙන්නේ කේ අකුරෙන් අදහස් කරන්නේ අර ගයන්න නොවින් එතකොට දැනීම කියලා අදහස් කරන්නේ එතනට ඇවිල්ලා තියෙන්නේ දැනීම කියන්නේ ඥායන්න කොතනද එතනින් අදහස් කරන්නේ දැනීම කියන එක එතකොට මේ ප්‍රඥාව ගැන කියනකොට පින්වත්නි අපිට සාමාන්‍යයෙන් ওই ප්‍රඥාව තේරුම් ගැනීම සඳහා තවත් වචන දෙකක් සාපේක්ෂව පාවිච්චි කරන්න වෙනවා. ඒ සාපේක්ෂව පාවිච්චි කරන්න ඕන වචන දෙක තමයි ඒත් ඥායන්යෙන් හැදුණු. සංඥා සහ විඥාන. ඒතර වචන තුන මොනවද? සංඥා, විඥාන, පඤ්ඤා. වචන තුනක් තියෙනවා. සංඥාව කියන වචනේ හැදලා තියෙන ස ඥා. ස කියන එකෙන් අදහස් කරන්නේ ෆන්ක්ෂනල්. නිතරම ක්‍රියාත්මකයි. හීනනොත් ක්‍රියාත්මකයි. ඇතෙන් රූප බලනවා. ඒ වගේම කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, හමෙන් ස්පර්ශය. ඒ අතරතුරේදී ඒ ඉන්ද්‍රිය පහ ක්‍රියාත්මක නොවන අවස්ථාවල නින්දෙදී හැම ඇතම් අවස්ථාවලදී අවදියෙන් ඉද්දිත් මනෝවිඤ්ඤාණය හයවෙනි ඉන්ද්‍රියත් ක්‍රියාත්මකයි. හයවෙනි ඉන්ද්‍රිය ක්‍රියාත්මක ඒට අරමුණු වෙන්නේ හිතේ එකතු දැනටමත් එකතු කරලා තියෙන මේ දේට නැත්නම් දත්ත. ඒ දත්ත නැවතත් දත්ත හොයාගෙන ඒවා සම්බන්ධ වෙන අන්තර් සම්බන්ධයක් ගොඩනගෙනවා මනස සහ දත්ත අතර. එහෙම වුණාට පස්සේ මනෝවිඤ්ඤාණ ක්‍රියාත්මකයි. නිදාගත්තට පස්සේ සිහින පේන්නේ ඕන ඔය හින්දා. සිහිනේදිත් සංඥාව එක්තරා මට්ටමකට ක්‍රියාත්මකයි. එතකොට නිරන්තරයෙන්ම සෑම මොහොතකම අපේ ඉන්ද්‍රිය හරහා බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා ඉඳී බාහිර ලෝකයකම දැනීමෙන් ඉඳීම තමයි සංඥා කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම කතා කරන වචන පිළිබඳ කල්පනාවෙන් ඉන්නවා. ඒ අතරතුරේම මගේ දෑතින් මේ මේ අවාන අල්ලගෙන ඉන්නවා. ඒ අතරතුරේදී මට තේරෙනවා මගේ දකුණු අත මේ මේ ධර්මාසනයේ දකුණු පැත්තේ ගෑවෙනවා කියලා. වාඩි වෙලා ඉන්න බවක් තේරෙනවා. ඒ වගේම පාපොටුවක් පේනවා. ඒ වගේම මේ පින්නුතුන් දිහා බලනකොට වෙන වෙනම මුහුණුත් මට මතක් වෙනවා. දකින්නවා. ඒ අතරතුරේ පැත්තකින් තවත් ආලෝකයේ මේ සියලු දේවල් මට පේනවා. එකම මොහොතේදී සංඥාව ක්‍රියාත්මක වෙනවා මෙතනදී. හැබැයි ඒක සිද්ධ වෙන වේගය කොච්චරද කියලා කියනවනම් මේ චිත්ත වේගය නැත්තම් ඒ ගමන් කරන වේගය කොච්චරද කියලා කියන එකටම සිද්ධ වෙනවා වගේ පේන එකම වෙලාවෙ වගේ. ඒ වගේ. එතකොට නමුත් ඒක තමයි සංඥා කියන ස ඥා පළවෙනි පළමු වෙන්න. දෙවැන්න තමයි විඥාන. පංචස්කන්ධ විභාගයේදී ඒ වගේම නිර්වාණ විග්‍රහයේදී නොයෙක් තැන්වල විඥානයේ විවිධ තේරුම් තියෙනවා. මෙතනදී අපි දැන් තේරුම් ගන්න දැන් අර සංඥා කියන්නේ නිරන්තරයෙන්ම ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා තිබීමනේ. විඥාන කියලා කියන්නේ මෙතන ඉදහස කරන්නේ මොකද්ද? එහෙම තියාගෙන ඉඳලා දත්ත එකතු කරලා අපි මේ ඊළඟට තීරණ නිගමන අර කලින් කිව්වා වගේ නිගමන අපි ගන්නවා. ඒ නිගමනයන් තීරණය කළ ඒ ඔස්සේ අපි ඊළඟට දැනීමෙන් ජීවත් වෙනවා. උදාහරණයක් වශයෙන් අවුරුදු 20ක් අමනාප වෙලා හිටපු කෙනෙක් ඊයේ යාළු වුණා. අද උදේ ඉඳලා ඒ පුද්ගලයා ගැන අපේ තියෙන නිගමනයේ වෙනස්. අද උදේ ඉඳලා ඊයේ හැන්දෑවල වෙනත් විදිහකට ඒ පුද්ගලයාත් එක්ක ජීවත් වෙන්නේ. ඒ අර විඥානයේ හින්දා. හැබැයි සංඥාවේ සහ විඥානයේ සමාන ලක්ෂණයක් තියෙනවා ප්‍රඥාවට වඩා. ඒ තමයි සංඥාව සහ විඥානය කියන දෙක හැම වෙලෙම biased. ඒ කියන්නේ පක්ෂග්‍රාහී. අර මුලින් සඳහන් කළේ වචන තුන විස්තර කරනකොට සංකාර භූත, අන්ධ භූත, පුතුජන කියන තැනදී තමන්ගේ හිතේ තියෙන ආශාවල්, බලාපොරොත්තු, ප්‍රාර්ථනා අනුවයි අපට ලෝකේ දිහා අපි බලන්නේ, නිගමනය කරන්නේ, වටිනාකම් ආරෝපණය කරන්නේ, දකින්නේ ඔය හැමදේම කරන්නේ කියලා. එහෙම සඳහන් කළානේ නේද? දැන් මෙතනදී ඒ ඒ ඒ தত্ত্বමයි මෙතනත් අදාළ වෙන්නේ ඊළඟට. මේ සංඥාවේද සහ විඥානයේ தত্ত্ব දෙකේදී පක්ෂග්‍රාහීත්වය ඇති වෙන්නේ ඇයි? ඇයි මොකද Tamanට අවශ්‍ය දේ පෙනේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. Tamanට අවශ්‍ය විදිහට Tamanගේ ශරීරය, Tamanගේ ජීවිතය ලෝකේ පවතිවා කියන ප්‍රාර්ථනයක් තියෙනවා අපේ හිතේ. ඒ නිසා හැම විටම අපි පක්ෂග්‍රාහී. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පෙන්වන්නේ දැනුම කියන එක සාමාන්‍ය බුද්ධිය දැනුම කියන එක බොහෝ විට හැම විටම පක්ෂග්‍රාහී. දැන් උදාහරණයක් වශයෙන් අපි ලබාගත් ලෞකික දැනුම තියෙනවා. ඒක ඒක විෂයක් ක්ෂේත්‍රයන් අපිට සුපතල බවක් තියෙනවා. ඉගෙනගත්ත විෂය දැනුම තියෙනවා. ඒ විෂය දැනුම අනුවනේ අපි හැමදේම බලන්නෙත් නේද? උදාහරණයක් වශයෙන් එකේ යම්කිසි විෂයක් දැනගත්ත කෙනෙක් දැන් ගණිත ගණිතඥයෙක් ලෝකේ හැම දෙයක්ම මැතමැටිකලි. ඒ කියන්නේ ගණිතානුකූලව බලනවා. ඉංජිනේරුවෙක් ඒ විදිහට බලනවා. ආගමික කෙනෙක් ආගම අනුව බලනවා. ඒ වගේම ඒ එක එක ආකාරයෙන් අපිට තියෙන කෝණය අනුව අපි බලන්නේ. ඔය හොඳම තමයි ඔය සංඥා විඥාන දෙක ඔස්සේ අපි සාමාන්‍ය ලෝකයා විදිහට ඔක බලන්නේ අපට අවශ්‍ය විදිහට බලන්නෙත් හැබැයි කොච්චර උනන්දුවෙන් බැලුවත් ඒක හරියට සම්පූර්ණයෙන් පේනෙන්නේ නැහැ. නොපෙනෙන්න හේතුව ඇයි? බලන්නේ පක්ෂග්‍රාහීව. දැන් ඒකට හොඳම උපමාව තමයි සංඥා විඥාන දෙකම වඩා හොඳින් තේරුම් ගන්න මොනවද? මේ අර අලියා සහ අන්ධයන්ගේ කතාව. අලියා සහ අන්ධයන්ගේ. ඒ කියන්නේ උපතින්ම අන්ධ පිරිසක් හීලා අලියෙක් ළඟට ගිහින් දානවා. ඊට පස්සේ ඒ අයට කියනවා අලියා මොන වගේද කියලා නිගමනයක් දෙන්න කියලා. ඉතින් ඒ අය කරකිලා ගිහිල්ලා අලියා වටේ කරකිනවා එල්ලෙනවා මේ අතින් මැනලා බලනවා. ඉතින් එක පුද්ගලයෙක් අලියාගේ කකුල කකුලක් වටේ කරකිලා බැලුවට පස්සේ නිගමනයක් ගත්තා. දැන් අවසානයේදී තව කෙනෙක් කනාට ගාලා නිගමනයක් ගත්තා. අවසානයේ කට්ටිය මේකට එකතුලා අහුවාම කොහොමද අලියා කියලා කෙනෙක් කියනවා අලියා වංගෙඩියක් වගේ කියලා. ඊට හේතුව ඇයි? අලියා පිළිබඳ මේ එයා එක පුද්ගලයෙකුට තේරුනේ අර කකුල අල්ලලා. තව කෙනෙක් කියනවා අලියා හරියට කුල්ලක් වගේ කියලා. කුල්ලක් වගේ කියන්නේ කන අත ගාපු හින්දා. ඒ නිසා එක එක ශරීරයේ අංගපස්සංග අත ගාපු ඒ අනුව තේරුම් තමන් දෛනික ජීවිතයේදී දකලා තියෙන අත්ජාත්‍යන් දායනේ. නමුත් gedara දොරේදී දන්නවා මං ගෙඩිය මොකක්ද කියලා කාලයක් තිස්සේ පාවිච්චි කරලා. කුල්ල පාවිච්චි කරලා දන්නවා. අන්ධ අය වුණාට. ඒ ඔස්සේ තමයි අවබෝධ වුනේ තමන් දන්නා සීමිත ලෞකික ඥානය තුළින් දැනුම තුළින් තමයි අලියා පිළිබඳ විග්‍රහයක් නිගමනයක් කළේ. හැබැයි ඒ හැමෝම සම්පූර්ණයෙන්ම වැරදි නෑ. සම් ටිකක් හරි. දැක්ක ප්‍රමාණයෙන් ඒ අවබෝධ කරගත්ත වෙනවා. දැක්ක ප්‍රමාණය නිසා දන්නවා මේ දැක් ප්‍රමාණයෙන් දන්නවා හැබැයි ඒක නිවැරදි දැනුමම නෙමෙයි. හැබැයි පින්නනේ ප්‍රඥාව කියන්නේ එහෙම නෙමෙයි. නිසා අවසාන වශයෙන් මේ පින්න සඳහන් කරන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අනිත් ලෝකයාට සාමාන්‍ය ජනතාවට වඩා බැබලෙන්නේ ප්‍රඥාවෙන් කියලා. කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ? කරුණු දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. එකක් තමයි තමන්ගේ ජීවිතයට ආශ්‍රය කරන්න පුළුවන්, විශ්වාස කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන තමන්ගේ ප්‍රශ්න වලට සමන් දෙන. හැබැයි Tamanට එහෙම කෙනෙක් නැති වුණා කියලා දුක් වෙන්නේ නැතුව Tamanට කොච්චර ප්‍රශ්නෙම තවත් කෙනෙකුගේ ප්‍රශ්නයකට සවන් දෙන්න. ඇයි? ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න ඕන ධර්මයේ විග්‍රහ කරලා දැන ගන්න ඕන. ඇයි? හේතුව තමයි අසුතවා පුතුජනෝ. ශ්‍රවණය නොකරන පෘතජනේ. සුතවා බුද්ධ ශාවකෝ. ශ්‍රවණය කරන කෙනා තමයි දැනුම ලැබෙන්නේ. හැබැයි ඒ ශ්‍රවණය කිරීමේදී පින්වත්නි සමිත සමාගමකදී හෝ වේවා පෞද්ගලික පොදු ජීවිතයේදී හෝ වේවා Tamanට කොච්චර දැනුම තිබුණත් අලුතෙන් ඥානය හොයාගෙන යාමේදී තමන්ගේ දැනුම පැත්තකින් තියලා පක්ෂග්‍රාහී නොවි ශ්‍රවණය කරන්න. එතකොට අර ඇහෙන දේ හරියට ඇහෙනවා. නැත්තම් අපට ඇහෙන්නේ අපට ඕන ටික විතරයි. ඕන ටික ඇහුනේ නැත්තම් එතනත් ශ්‍රවණේ කොහොමවත් සිද්ධ වෙන්නේ ඒ නිසා මේ ગાථා දෙක ඔස්සේ ධම්මපදයේ 58 වෙනි සහ 59 වෙනි ગાථා දෙක ඔස්සේ මේ කෙටි විස්තරය කළේ පුල්පජ්ජනයා සහ බුද්ධ ශ්‍රාවකයා අතර තියෙන වෙනස. මෙතනදී මාර්ග පලාදයට පත් වෙලාම ඉන්න ඕනේ නැහැ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න. මෙතන ඉරහස් කරන්න පින්වත්නි ගමන් කරන මාර්ගයයි. ඒ නිසා බුද්ධ මාර්ගයේ ගමන් කරන මේ පින්නුතුන්ගේ තියෙනවා බුද්ධ ප්‍රාර්ථනා, පච්චේක බුද්ධ ප්‍රාර්ථනා, අරහන්ත ප්‍රාර්ථනා වෙන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගැනීමගෙන දුක්ඛිත සංසාරයෙන් එතර වන්නට මේ දැනුම මේ පින්තුන් උපයෝගී කරගෙන ඇති කියලා මා බලාපොරොත්තු වෙනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඔබ සම්දනාටම සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සදහවතුනේ බෞද්ධ ආරෝප වාහිනියේ උතුම් සද්ධර්මානුශාසනාව පවත්වා වදාළ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේදුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවර මෙලෙසින් මේටු කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි අපි සාදුනාදනවා ප්‍රාර්ථනා කරමු.